ආනාපාන සති සූත්‍රය අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා විශේෂයෙන්ම ප්‍රතිපත්තිකාමීව බොහෝම කැප වෙලා උත්සාහයෙන් යුක්තව භාවනානුයෝගීව වැඩ වාසය කරන මේ භික්ෂුන් වහන්සේලා දැකලා බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය දේශනා කරනවා. එතකොට පටන් ගන්නෙම ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා කියලා. කියන්නේ මහණෙනි මේ ආනාපාන සතිය ආනාපාන සති භාවනාව යම්ස කෙනෙක් භාවිතා කරනවා නම් දියුණු කරනවා නම් ඒ වගේම බහුලීකృత කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා තමයි පටන් ගන්න. ඉතින් එතකොට ඒකෙදී බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා සාමාන්‍යයෙන් ආනාපාන සතිය විස්තර වෙනවා කායानुපසනා කොටසෙදී සතිපට්ඨාන සූත්‍රයේදී මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා කොහොමද ආනාපාන සතිය වඩන්නේ කායानुපසනාවක් දියුණු කරගෙන වේදනානුපසනාවක් දියුණු කරගෙන චිත්තානුපසනාවක් දියුණු කරගෙන ධම්මානුපසනාවක් දියුණු කරගෙන ඉන්න නොනැවති බොජ්ජංග ධර්ම හතකුත් දියුණු කරගෙන ඉන්න නොනැවති විඥා විමුක්ති දියුණු වීම දක්වා එතකොට අපි මේ දවස් ටිකේම උත්සාහත් වුණා කොහොමද මේ ආනාපාන සතිය හරහා කායනුපස්සනාව වැඩෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ වගේම අපි උත්සාහත් වුණා කොහොමද වේදනානුපස්සනාව වැඩෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ වගේම අපි උත්සාහත් වුණා චිත්තානුපස්සනාව වැඩෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ වගේමයි ධම්මානුපස්සනාව වැඩෙන්නේ කොහොමද වඩන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපි උත්සාහත් වුණා. ඒකෙදී අපි පියවර 16 පොඩ්ඩක් දැන් මතක් කරගත්තොත් ඒකෙදී කායනුපස්සනාව කොටසෙදී එනවා මුලින්ම දිග කොට වශයෙන් දැන ගැනීම පියවර දෙකක් වශයෙන් ඊළඟ තුන්වෙනි පියවර වශයෙන් එනවා සබ්බකාය පටිසංවේදී කියලා මුළුල්ලම දැක ගැනීමක් වශයෙන් හතරවෙනි පියවර වශයෙන් එනවා පසම්භයං කාය සංකාරං කියලා මේ කය හුස්ම රැල්ල තැම්පත් වීමක් වශයෙන්. එතකොට මෙන්න මේ කොටස අපේ කායानुපස්සනා කොටස කියලා සාමාන්‍යයෙන් දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දෙනවා. දැන් අපි ඔය කොටස විතරක් අරගෙන අපි කොටසෙන් කොටස දැන් බලමු කොහොමද මේ දැන් මේ බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ මේ කායानुපසනා කොටසේදී. දැන් ඒ කොටසත් ඇත්තටම බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී බොහොම පැහැදිලිව විස්තර කරලා දෙනවා. ඒක අතරින් මේ ආනාපාන සති සූත්‍රය හොඳට භාවනාව උගන්වන හොඳම සූත්‍රයක්. මොකද අපි එක එක විදිහට අපිට ඕමනා විදිහට භාවනා කරනවට වඩා මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට හොඳට කරුණු තේරුම් අරගෙන භාවනාවේ යෙදෙනවා නම් අපිට තේරෙනවා අපි නොසිස්ව කාලය ගත කරනවා කියලා. අපේ භාවනාව ගැන යම්කිසි සැකසංකා තියෙනවා නම් විමති තියෙනවා නම් ඒවා සියල්ල දුර වෙලා යනවා මොකද බුදුරජාන් වහන්සේ හරියටම ලස්සනට පට බේරලා පෙන්ලා දෙනවා මෙන්න මෙහෙමයි මේක වැඩෙන්නේ මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ මේ ආකාරයෙන්. එතකොට මේ කායानुපසනාවෙන් කොහොමද බොජ්ජංග දියුණු වෙන්නේ කියන කාරණාව මේ සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් කෙලින්ම බුද්ධ වචනයට පොඩ්ඩක් අහුම්කම් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙහෙම. කතම් භාවිචා කතම් භාවිතාච භික්කවේ චත්තාරෝ සතිපට්ඨානා කතම් බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති කියලා ඔන්න පටන් ගන්නවා. මහණෙනි මේ කොහොම භාවිතා කරපොත් කරවුත්ද කොහොම බහුලීකృత කළොත්ද මේ සතර සතිපට්ඨානයන් හරහා බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ කියලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න විස්තර කරන්න යන්නේ. ඊට කලින් පොඩ්ඩක් අවශ්‍ය නම් ඉතින් මතක් කරගන්න පුළුවන් මොනවාද මේ බොජ්ජංග කියන්නේ. ඒකත් බුද්ධ වචනයම මතක් කරගත්තොත් බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ ප්‍රශ්නේම අහනවා. භාගතුන් වහන්සේ මොනවද මේ බොජ්ජංග කියන්නේ? ඇයි මේ බොජ්ජංග කියන වචනේ පාවිච්චි කරන්නේ කියලාම මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා. බික්කු සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා බොජ්ජංග සංයුත්තේ. ඒකේ දුවේ ප්‍රශ්නේ නගලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මෙහෙම පිළිතුරක් දෙනවා බෝධාය සංවත්තන්තීති කෝ භික්ඛු තස්මා බොජ්ජංගාති උච්චති මහණ මේ අවබෝධය පිණිස පවතිනවා නැත්නම් මේ අවබෝධය පිණිස එක්කගෙන යනවා නැත්නම් අවබෝධය කියන එකක් එහාට ගිහිල්ලා සම්පූර්ණ මේ කෙලෙස් දුරු කළා සම්පූර්ණ පූර්ණ අවබෝධයක් දක්වා එක්කගෙන යනවා කියන අදහසින් අන්න ඒවට බොජ්ජංග ධර්ම කියලා කියනවා. ඒතර බොජ්ජංග ධර්ම හතක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. සති සම්බොජ්ජංගය, ධම්ම විචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඔන්න විදිහට බොජ්ජංග ධර්ම හතක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. එතකොට දැන් අපිට විමසලා බලන්න වෙනවා මේ එක එක බොජ්ජංග ධර්මයක් කොහොමද කායानुපස්සනාව හරහා වැඩෙන්නේ. එක අතකින් බොහොම විමර්ශනශීලී වැඩක් දැන් කරන්න වෙන්නේ. දැන් අපි භාවනාව වඩනවා. දැන් අපි හිතමු අපි දින්නේ දැන් කායानुපස්සනා කොටසේ කොහොමද දැන් සතිය දියුණු වෙන්නේ මේ කායानुපස්සනා කොටසේදී? සතිය සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ ඔන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. යස්මින් සමයේ භික්කවේ භික්ඛු කායේ කායानुපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සං. උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. ඔන්න දැන් එක ප්‍රකාශයක් කරනවා මෙන්න මේ විදිහට යම්ස කෙනෙක් හොඳට කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. කායේ කායනුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා. දැන් හොඳ කෙලස් තවන වීරහින් යුක්තව බොහෝම සිහිය පිහිටුවාගෙන සතිමා ඊළඟට හොඳ සියුම් අවබෝධයකින් නැත්නම් සියුම් මනින් දිහා දැක ගනිමින් විනී ලෝකේ අභිජ්ජා දෝමනසම් මේ ලෝකේ තියෙන নানা ප්‍රකාර ලෝභ ද්වේෂ මෝහයන්ට යන්න නොදී ඔන්න හිත ටිකක් ආරක්ෂා කරගෙන නීවරණ ධර්ම වලින් හිත බේරගෙන දැන් ඔන්න එයා මේ කයත් එක්ක වාසය කරන්න උත්සාහත් වෙනවා. උපට්ඨිතස්ස තස්මින් සමේ සති හෝති අසම්මුට්ටා. ඔන්න දැන් අතීතයට ගිහිල්ලා පැටලෙන්නෙත් නැහැ. අනාගත සිහිනවල පැටලෙන්නෙත් නැහැ. හොඳට දැන් එළඹ සිටි සිහියක් තියෙනවා. උපට්ඨිතස්ස සති හෝති. තස්මින් සමේ සති හෝති අසම්මුට්ටා. දැන් මේ එහෙ මෙහෙ වෙලා අවුල් වෙච්ච සතියක් නෙමෙයි. හොඳට පිහිටිය සතියක් තියෙනවා. දැන් වර්තමාන මොහොතේ කයට පිහිටි සතියක් ඔන්න තියෙනවා. අපිට ඕනම් පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් සතෝව අස්ස සති සතෝ පස්ස සති කියලා දැන් බුදුහාමුදුරුවෝ මුලින්ම පූර්ණ අවස්ථාව පෙන්ලා දෙනවා. කියන්නේ සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. දැන් අපේ හිත සාමාන්‍යයෙන් ඔයකට පුරුදු වෙලා නැහැ. අතීතය අනාගතේ පැටලලා ඉන්නේ. දැන් අපි උත්සාහයෙන් ඔන්න දැන් ඒක අතීතෙන් අනාගතෙන් හිත මුදවගෙන දැන් ඔන්න වර්තමානට ගත්තා. අරගෙන දැන් ඔන්න හුස්ම රැල්ලේ හිත පවත්වන ඔන්න මේ ආස්වාසය තුළ හිත සිහිය පිහිටවනවා. ප්‍රස්වාසය තුල සිහිය පිහිටනවා. ආස්වාසය තුල සිහිය පිහිටනවා. ප්‍රස්වාසය තුල පිහිය පිහිටනවා. එතකොට දැන් බුදුහාඳුරෝ කියනවා උපට්ඨිතස්ස තස්මින් සමේ සති හෝති අසම්මුට. දැන් ඔන්න හිත එහෙම යන්නේ නැහැ. සිහිය පිහිටලා තියෙන්නේ. දැන් මෙයා මුලාවකින් තොරව දැන් ඉන්නවා. දැන් මේ හුස්ම රැල්ලයි බලන්නේ කියලා දන්නවා. මේ තියෙන ආස්වාසයක් කියලා හොඳට දන්නවා. මේ තියෙන ප්‍රස්වාසයක් කියලා හොඳට දන්නවා. මේ දෙක පැටලෙන්නේ නැහැ දැන්. අතීතේ එක්ක පැටලෙන්නේ නැහැ අනාගතේ එක්ක පැටලෙන්නේ නැහැ. දැන් අරමුණු එක්ක පැටලිල්ලක් නැහැ. සාමාන්‍යයෙන් අපි හිතමු අපිට විචිත්‍රත් අරමුණක් අතීතයක් මතක් වෙලා ආවොත් අපිට ඒක අරමුණක් කියලා තේරෙන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන් ඒ තුල নিমগ্ন වෙලා ඒ තුල පැටලිලා ඒකේ වහලෙබ් බවටපත් වෙලා සම්පූර්ණ අසිහියෙන් ඉන්න ස්වභාවයක් තියෙන්නේ. එහෙම නැත්නම් අනාගත සිහිනයක් අනාගත අපේක්ෂාවක් සැලසුම් කිරීමක් හිතේ පටන් ගත්තාම ඒක ඔස්සේ දුවලා ලොකු කතාවක් ගෙතිලා ලොකු ප්‍රපංචයකට ගිහිල්ලා ඒක තුල අතරමං වෙලා ඉන්නේ. අපි මේ අරමුණක් දකින්නවා කියලා සිහියක් ඇත්තේම නැහැ. දැන් මෙතෙන්ද ඊට වඩා හාත්පසින්ම වෙනස්. මෙතෙන්ද දැන් ඒ අතීත අනාගත වලින් ඔක්කොම මුදවගෙන හිත ගත්ත වර්තමානයට. ඒ අරගෙන පමණක් මදි. දැන් හොඳට දැන් එළඹ සිටි සිහිය දැන් පිහිටලා තියෙන්නේ ඔන්න මේ අරමුණ තුල. දැන් ඒ අරමුණේ පැටලිලත් නැහැ. දන්නවා මේ ආස්වාසයක් කියලා දෙයක් මේ තියෙන්නේ. මෙන්න ප්‍රස්වාසයක් කියලා දෙයක් තියෙන්නේ. කියලා අන්න හොඳට මේ වර්තමාන අරමුණ එක්ක සිහිය පිහිටලා තියෙනවා. උපට්ඨිතස්ස සති හෝති අසම්මුට්ඨා. ඊළඟට බුදුහාඳුරෝ කියනවා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඔන්න මහණෙනි දැන් සති සම්බොජ්ජංගයක් වඩන්න මේ යෝගාවචර පටන් ගත්තා. දැන් මේක නැවත නැවත කරනවා. ඊළඟ හුස්මත් බලනවා ආස්වාසයත් බලනවා ප්‍රස්වාසයත් බලනවා ආස්වාසයත් බලනවා ප්‍රස්වාසයත් බලනවා ආස්වාසයත් බලනවා ප්‍රස්වාසයත් බලනවා ඔන්න බහුලීකృత කරනවා ඒ හරහා බුදුහාඳුරෝ කියන සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කු භාවේති ඔන්න දෙවනි පියවරක් වශයෙන් දැන් මේක බලන්න බලන්න මේ එකක් එකක් ගාන හුස්ම රැල්ලක් රැල්ලක් පාසා ආස්වාසය ප්‍රාස්වාසය පාසා දැන් ඔන්න සති සම්බොජ්ජංගයා වඩනවා දියුණු කරනවා අපි තුන් මේක දැන් කාලාන්තර තිස්සේ කරනවා කරනවා කරනවා දහස් සිය දහස්වර කරනවා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. මෙන්න මේ ක්‍රියාව හරියා නැවත ක්‍රියාව හරහා නැවත නැවත කිරීම හරහා නැවත නැවත ආනාපාන සතිය යෙදීම හරහා නැවත නැවත මේ හුස්මේ සිහිය පිහිටුවීම හරහා භාවනාව හරහා දියුණු කිරීම හරහා බහුලීකృత කිරීම හරහා අන්න භාවනා පාරිපූර්ණං ගච්ඡති. දැන් මේ සති සම්බොජ්ජංගයේ භාවනාව හරහාම නැවත නැවත කිරීම හරහාම අන්න පොඩ පොඩ පොඩ එකතු වෙලා එකතුලා එකතුලා එකතුලා ගිහිල්ලා පරිපූර්ණත්වයකටපත් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ එතකොට සරලව පෙන්ලා දෙනවා කොහොමද දැන් මේ කායානුපස්සනාව කොටසේදී සති සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ. දැන් අපි බලමු ඊළඟට කොහොමද ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. යස්මින් සමයේ භික්කවේ භික්ඛු තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පවිචයති පරිවීමංසං ආපජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු ආරද්ධෝ හෝති දැන් මේ යෝගාවචරයා ඔහේ හුස්ම රැල්ල බලන් ඉන්නව නෙමෙයි දැන් අන්න කරන්න වැඩක් පෙන්නනවා මොකද්ද කියන්නේ යස්මින් සමයේ භික්කවේ භික්ඛු තථා සතෝ විහෙරන්තු දැන් අන්න යම් අවස්ථාවක යෝගාවචරයා හොඳට සතිමත්ව වාසය කරනකොට තං ධම්මං පඤ්ඤාය පවිචනති අර මේ සතියට හසු වෙච්ච ධර්මතාවය දැන් අපි තුමා ආස්වාසය හොඳට ප්‍රඥාවෙන් විමසලා බලනවා ඒක නිකන් හාරලා උස්සලා බලනවා පවිචයති පරිවීමන් සංආපජ්ජති හොඳට විමසලා පරීක්ෂා කරලා බලනවා නුවණින් විමසලා බලනවා. මේ නුවණින් විමසලා බැලීම හරහා, සෙවීම හරහා මොකද්ද මෙතන වෙන්නේ? මොන වගේද මෙයා? කියලා මේක සෙවීම හරහා ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ බිකු ආරද්ධෝ හෝති. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න අන්න යෝගාවචරය පටන් ගන්නවා. දැන් පින්වත්නි අපි හොයලා බලනවා ආස්වාසය මොන වගේද ප්‍රස්වාසය මොන වගේද කොහොමද මේ ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් කරලා හඳුනගන්නේ දැන් මේ හාරලා අවසල බලන්නේ, උවමනාවෙන් බලන්නේ, සොයලා බලන්නේ. ඊළඟට අපි හිතමු දැන් ආස්වාසේ ඔන්න අපිට හම්බ වෙන ආස්වාසේ නම් දැන් ඔන්න සිසිල් ප්‍රස්වාසයේ උණුසුම්. දැන් මේ අපේ සෙවීම හරහා තමයි හම්බෙලා තියෙන්නේ. ඊළඟට අපි හිතමු දැන් ආස්වාසය දිගයි. ප්‍රස්වාසයක් කෙටි කියලා හම්බ වෙනවා. අපේ මේ සෙවීම හරහා තමයි දැන් විමසලා බැලීම හරහා තමයි ඒ තොරතුරු අපිට ලැබුණේ. තවත් දැන් අපි ඔක සූක්ෂම කරනවා. ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් ඔන්න දැන් අපි පරීක්ෂාවෙන් ඉන්නවා. පරීක්ෂා කරලා බලනවා. එතකොට තේරෙනවා දැන් කලින් එකට සාපේක්ෂව දැන් මේ ගත වෙන ආස්වාසය දීර්ඝයි. කලින් එකට සාපේක්ෂව දැන් මේ ගත වෙන ප්‍රස්වාසය දීර්ඝයි. එහෙම නැත්නම් මේ කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් මේ ගත වෙච්ච ආස්වාසය කෙටි. එහෙම නැත්නම් මේ කලින් ගත වෙච්ච ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ ගත වෙච්ච ප්‍රස්වාසය කෙටි. ඉතින් මේ විදිහට දැන් මේ ආස්වාස ප්‍රස්වාස ගැන හොඳ සියුම බලනවා කියන්නේ අන්න එතන මේ ධම්මවිචේ වැඩෙනවා. ඕක තවත් සූක්ෂම වෙනවා. දැන් කෙනෙක් මේකේ ඊටාම සියුම්ම මේ ආස්වාසය පටන් ගන්න කොහොමද කියලා බලන්න උත්සාහත් වෙනවා. එයා තේරුම් ගන්නවා මේකේ මට තාම හම්බෙලා තියෙන ගොරෝසු හරියක්. මේකේ තියනවලු මේ සියුම් පටන් ගන්න ස්වභාවයක්. ඉතින් එයා බොහොම ඇහැප්පිට හැක්තියන බොහොම සීරුවෙන් දැන් පරීක්ෂා කළ බලන කොහොමද මෙයා සීරුවෙන් සියුම්ම පටන් ගන්නෙ. අන්න සම්මිවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒක එතකොට ඒ දැනීම ටික ටික වර්ධනය වෙනවා. මැද හරියට එනවා. එයා තේරුම් ගන්නවා දැන් යෝගාවචරය. අන්න මැද හරියට ආවේ. හොඳට දැන් දැනෙනවා. ඊට පස්සේ තව ටිකක් යනකොට ඔන්න ඒ දැනීම ටික ටික අඩු වෙගෙන යනවා. හොඳ අවබෝධයෙන් ඉන්නේ. විමසා බලමින් ඉන්නේ. ඔන්න ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඔන්න අපි හිතමු කැටි විරාමයකුත් එයාට හම්බුණා. ඒකත් හොඳින් දැනගත්තා. ඔන්න ඊළඟට ආයෙත් බලාගෙන ඉන්නකොට ඔන්න ප්‍රස්වාසයක් පටන් ගන්න පටන් ගන්නවා. ඒකත් හොඳින් දැනගත්තා. ඔන්න ඒකේ දැනීම වර්ධනය වුණා. ඔන්න ඒක සුළු සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඔන්න ආයෙත් අර කෙටි විරාමයකුත් හම්බුණා. මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම දැනගනිද්දී ඔන්න ආයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්නේ සතිය පිහිටවගෙන. අන්න සති සම්බොජ්ජංගේ කොහොමත් ඉතින් වැඩෙනවා. ඊළඟට අපි හිතමු අන්තිම කොටසට ආවොත් ඒකෙත් කියනවා අපි හිතමු දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මේ හරහා සියුම් වේගෙන යනවා. දැන් රළු අරමුණ වෙනුවට දැන් සියුම් අරමුණක් ඉදිරිපත් වෙලා. ඉතින් දැන් තවත් සැදිලා පැහැදිලා බොහොම විමසාන විමසන සුළුව මේක දැනගන්නා සුළුව දැකගන්නා සුළුව යෝගාවචරය බලනවා. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඉතින් මේ කටයුත්ත සිහියෙන් කරද්දී යන සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟ අපි බලමු විරිය සම්බොජ්ජංගේ. බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙහෙම යස්මින් සමයේ භික්කවේ භික්ඛු තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිමේමන්සං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං ඔන්න කියනවා දැන් මේ කටයුත්ත කරන්න බැහැ වීරයකින් තොරව මොකද මේක හරි අමාරු වැඩක් මොකද මේ ඉදිරිපත් වෙන අරමුණ ඒ තරම්ම විචිත්‍ර අරමුණක් නෙමෙයි හරිම උදාසීන ඒකාකාරී අරමුණක්. ඉතින් හිත හොඳට ඒකාග්‍ර වෙලා මේ කටයුතර නතු කළා මේ නැගිටින්න කියලා හිතෙද්දී ආයෙත් වාඩි වෙලා ආයෙත් හිත වෙන වෙන දේවල් කල්පනා කරද්දී ආයෙත් ගෙනලා මෙතන තියාගෙන ඉතින් මේ හරිම අමාරුවෙන් වැටි වැටි නැගිට නැගිට තමයි වැඩේ කරන්නේ. හිත බැරි වෙලාවත් ආයෙ වැටලා මේක කරන්න බෑ මේක අමාරුයි කියලා හිතුනොත් ආයෙත් ඔන්න ඔසවලා තියාගන්නවා. එක හුස්ම රැල්ලක් බැලුවා ඇති කියලා හිතුනොත් නෑ දෙවෙනි එකත් බලන්න හිත යොමු කරනවා. පැය කාලෙන් පස්සේ නැගිටින්න හිතුනොත් නෑ තව පැය කාලක් ඉන්නවා කියලා ඔන්න තන් ආයෙත් අර වැටෙන හිත නැගිටවල තියාගන්නවා. මොකද මේ කටයුත්ත වීරයෙන් තොරව කරන්න අමාරුයි. ඒ නිසා අපිට සෑහෙන්න මේ කටයුත්තේ සෑහෙන කාල පරිච්ඡේදයක් මුළුල්ලේ නියැලෙන්න නම් අනිවාර්යයෙන්ම මේ විරිය සම්බොජ්ජංගයක් අවශ්‍ය වෙනවා. ඉතින් අර විදිහට කලින් කොටසෙදිත් සත් මේ ධම්මවිචේ සම්බොජ්ජංගය අර විදිහට මේ නැවත නැවත හුස්ම රැලිස් 50 60 100 ඔය විදිහට බලන්න බලන්න අන්න ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. පටන් ගන්නවා. ඒ වගේම නැවත නැවත කිරීම හරහා වර්ධනය වෙන්න පටන් ගන්නවා. කාලාන්තරයක් තිස්සේ දියුණු කිරීම හරහා පරිපූර්ණත්වයටපත් වෙනවා. ඒ වගේමයි විරිය සම්බොජ්ජංගයත් බුදුරජාන් වහන්සේ කියනවා අර විදිහට හොඳට ප්‍රඥාවෙන් විමසලා බලන්න. විමසලා බලන්න, සෙවිල්ලෙන් බලන්න ඒ පටන් ගත්තාම ආරද්දං හෝති විරියං අසල්ලීනං නොපසු බස්නා වේරයක් නො මේ කියන්නේ ආයි අත නොහරින වීරයක් අන්න යෝගාවචරේ පටන් ගන්න. ඒ කියන්නේ අත හැරීවි නමුත් පටන් ගන්න වෙන්නේ අන්න වීරය හරහා. වැටෙන හිත ඔසවලා තියන්න යන්න වීරය හරහා. එපා වෙච්ච හිත ආයෙත් මේ කටයුත්ත කරන්න ඕනේ මම කියලා අන්න උත්සාහත් කරලා දෙන්නේ වීරය හරහා. ඒ හරහා අන්න බුදුරජාන් වහන්සේ කියනවා විරිය සම්බොජ්ජංගයක් අන්නේ යෝගාවචරය වඩන්න පටන් ගන්න. මොකද මේ මේ කටයුත්ත කෙලෙසුන්ගේ උසිගැන්වීමකින් කරන කටයුත්තක් නෙමෙයි. ඒක අතකින් බැලුවාම. දැන් අපිට හොඳ විචිත්‍ර වයිවර්ණ චිත්‍රපටයක් බලන්න ගියාම ඒක අන්තිම වෙනකම් බලන්න මේ වීරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කෙලස් විසින්ම අපිව ඇදගෙන යනවා වැඩේට. කෙලෙස් විසින්ම අවුස්සලා දෙනවා ඊළඟ ජවනිකාවත් බලන්න ඕනේ. ඊළඟ ජවනිකාවත් බලන්න ඕනේ. ඊළඟ ජවනිකාවත් බලන්න ඕනේ කියලා කෙලින්ම තණ්හාවෙන්ම තල්ලුව දෙනවා. දැන් මේ වැඩේදී මේ තණ්හාවෙන් නෙමෙයි තල්ලුව දෙන්නේ. මෙතෙන්දි තල්ලුව දෙන්නේ අන්න වීරෙන්. වීරෙන් තමයි කියන්නේ මේක තව ටිකක් බලන්න ඕනේ. තව ටිකක් විමසලා බලන්න ඕනේ. කම්මැලි නොවි බලන්න ඕනේ කියලා අන්න වීරෙන් තමයි තල්ලුව දෙන්නේ. අන්න මේ කටයුත්ත තුර නැවත නැවත කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා සත්මේ ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු භාවේති. මේ විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු භාවේති. වීර සම්බොජ්ජංගේ අන්‍යව වර්ධනය කරගෙන යනවා. එහෙම ගිහිල්ලා නැවත නැවත කිරීම හරහා බහුලීකృత කිරීම හරහා යම් කාලයකදී අන්න භාවනා පරිපූර්ණයෙන් ගච්ඡති. භාවනාවෙන් මෙන්න මේක පරිපූර්ණත්වයටපත් වෙනවා. ඊළඟට අපි විමසලා බැලුවොත් පීති සම්බොජ්ජංගේ වැඩෙන ආකාරය අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ කටයුත්ත කරනකොට ඇතැම් වෙලාවකට බුදුහාඳුරගෙන මෙන්න මෙහෙම. යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ ආරද්ධ විරියස්ස uppajjati පීති निराமிසා. මෙතන මේ කටයුත්ත කරගෙන යනවා. දැන් ඉස්සෙල්ලා නම් මේ කටයුත්ත ටිකක් එපා වෙන ගතියක්, අමාරු ගතියක්, හිතට කනස්සලු වෙන ගතියක් තියෙන ඉඩ තියෙනවා. නමුත් කාලයක් තිස්සේ දැන් මේක කරන්න කරන්න අන්න එපා වෙන ගතිය වෙනුවට මේක කැමැත්තෙන් කරන ගතියක් එනවා. හිතම කැමැත්තෙන් දැන් කරනවා. ඒ වගේමයි දැන් නීවරණ යටපත් වෙලා. කාමච්ඡන්දය යටපත් වෙලා, ව්‍යාපාදය යටපත් වෙලා, තීන මිද්ද යටපත් වෙලා දැන් මේ නීවරණ ටිකත් යටපත් වෙලා. එහෙනම් දැන් ලොකෝ විචිත්‍රත්වයක් හිත හොයන්නේ නැහැ. ඒ හින්දා දැන් මේ අරමුණෙත් ඉන්නවා. ඉතින් මේ විදිහට දැන් ටිකක් මේක දැන් සුවසේ වෙනකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා ජස්මින් සමයේ භික්කවේ භික්කුණෝ ආරද්ධ විරියස්ස දැන් මේ හොඳට වීරයෙන් දැන් කටයුතු කාලයක් තිස්සේ වෙනකොට uppajjati පීති නිරාමිස. ඔන්න නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා කියලා කියනවා. අන්න එතකොට තමයි පීති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කු ආරද්ධෝ හෝති. අන්න පීති සම්බොජ්ජංගයක් වඩන්න අන්න යෝගාවචරය පටන් ගන්නවා. ඒක නැවත නැවත කරනවා. ඒක නැවත නැවත බහුලීකృత කරනවා. ඒ හරහා අන්න ටික ටික වර්ධනය වෙනවා මේ පීති සම්බොජ්ජංගේ. ඒකේ යම් පරිපූර්ණත්වයකටපත් වීමක් නැවත නැවත මේ කටයුත්තේ සිය දහස්වර වේදීම හරහා සිද්ධ වෙනවා. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ. බුදුරයන් අපි දැන් ඕක ආයෙත් පොඩ්ඩක් අපේ කායानुපසනාවට දාලා බැලුවොත් අපි හිතමු දැන් අපි හුස්ම රැල්ලක් බලාගෙන ඉන්නවා. හුස්ම රැල්ලක් බලාගෙන ඉඳද්දී ඔන්න අපිට එක්තරා අන්දමකින් මේකේ දිග කෙටි ප්‍රභාවය බලද්දී හොඳට අපිට පැහැදිලි මෙතන ධම්ම විචයක් වැඩෙනවා. ඉතින් මේක නැවත නැවත කරන්න ඕනා කියන එක කායික වේදනාවන් එද්දිත් මේක නම් තව ටිකක් කරන්න ඕනා කියන එක අන්න වීරෙන් තමයි අපිට ඒ තල්ලුව දෙන්නේ. ඒ වගේමයි අපි හිතමු මේක හොඳට සිද්ධ වෙනකොට දැන් හොඳට දිග කැටි වශයෙන් තේරෙනවා දැන් හොඳට මුලැමැදාව වශයෙන් බලනවා දැන් හුස්ම රැල්ලත් බොහොම සංසිඳන ස්වභාවයක් තියෙනවා දැන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් මේ හුස්ම රැල්ලක් කියන එක හිතේ සතුටක් දනවන ස්වභාවයක් තියෙනවා මට මතකයි අජාන් බ්‍රහ්මන් සෝසානාසේගේ හිම් පොතක තියෙනවා. දැන් මේ හුස්ම රැල්ල ලස්සන හුස්ම රැල්ලක් වෙලා. beautiful breath කියලා කියලා තියෙනවා. දැන් මේ හුස්ම රැල්ල කලින් තිබිච්ච ස්වභාවයෙන් නෙමෙයි තියෙන්නේ. හුස්ම රැල්ල දැන් ලස්සන වෙලා. මොකද මේ හුස්ම රැල්ලක් රැල්ලක් ගානේ හිතේ සතුටක් දනවනවා. निराமிස ප්‍රීතියක් දනවනවා. අන්න පීති සම්බොජ්ජංගයක් තමයි එතෙන්දි වැඩෙන්නේ. ඒ වගේමයි දැන් පස්සති සම්බොජ්ජංගයට එනකොට බුදුරජාණන් වහන්සේ කියනවා යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. දැන් හොඳට මේ විදිහට කටයුත්ත හොඳින් කෙරෙනවා හිතේ සතුටක් දනවනවා ඒ හරහා අන්න කය තැම්පත් වෙනවා හිත තැම්පත් වෙනවා ප්‍රසාද බවටපත් වෙනවා. අන්න මේ තැම්පත් වීම හරහා ප්‍රසාද වීම හරහා සතුට දැනවීම හරහා අන්න පස්සද්දි කියන සම්බොජ්ජංගය අන්න යෝගාවචරයා ආරම්භ කරනවා. දැන් ඒක හොඳටම පැහැදිලි. අපි හිතමු අපි දිග කොට වශයෙන් බලලා ඊළඟට ඔන්න අපි මේකේ මුලුල්ලම බලන්න උත්සාහත් වුණා. ආස්වාස ප්‍රසවාසයේ මුලුල්ලම බලනවා. මේ මුලුල්ලම බලනකොට මේ සම්පූර්ණ චක්‍රයම බලනකොට දැන් මේක තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඊටාම සියුම් වෙලා සියුම් වෙලා තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය හරියට හොඳට මේ පස්සදි සම්බොජ්ජංගේ තමයි වැඩෙන්නේ. ඒ කියන්නේ අපි හුස්ම රටට තැම්පත් වෙන්න දෙනවා. ඒකත් එක්ක හොඳට මේ කයත් තැම්පත් වෙනවා. ඒකත් එක්ක හිතත් තැම්පත් වෙනවා. හිතත් බොහොම සාවධානව දැන් හුස්ම රැල්ලත් එක්කම ඉන්නවා. මෙන්න පස්සද්ධි කියන සම්බොජ්ජංගේ වැඩෙන්න ගන්නවා. දැන් හොඳට නිකන් කය සැහැල්ලු වෙලා, හිත සැහැල්ලු වෙලා, කයේ කලින් තිබිච්ච බර දැන් දැනෙන්නේ නැති තරම්. හිතේ බර ඈතට ගිහිලා හිතත් බොහොම සැහැල්ලු වෙලා. හුස්ම රැල්ල සැහැල්ලු වීම හරහා හිතත් සැහැල්ලු වෙලා. හුස්ම රැල්ල සියුම් වීම හරහා හිතත් සියුම් වෙලා. ඔන්න පස්සද්ධි සම්බොජ්ජංගය භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා වැඩෙන්න වැඩෙන්න පටන් අරගෙන අන්තිමට පරිපූර්ණත්වයට පත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වනවා කොහොමද සමාධි සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ පස්සද්ද කායස් සුඛිනෝ චිත්තං සමාධියති. දැන් මේ කායික වශයෙන් සෝයක් දැනෙනකොට කායික වශයෙන් සැහැල්ලුවක් දැනෙනකොට අන්න මේ කායික සැහැල්ලුව කායික සුවය සමාධියට තුඩු දෙනවා. සමාධියක් අන්න වැඩෙනවා. හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. මොකද දැන් ආයේ එළියට යන්න උවමනාවක් නැහැ. දැන් අපේ හිතට එළියට යන්න සිද්ධ වෙන්නේ ඇතුලේ තියෙන දෙයට වඩා එළියේ තියෙන දේ රසවත් නම්. මොකද ඇතුලේම සියල්ල තියෙනවා නම්, ඇතුලේම ස්වභාව මේ සතුටක් තියෙනවා නම්, ඇතුලේම තෘප්තිමත් භාවයක් තියෙනවා නම් හිතට එළියට යන්න උවමනාවක් නැහැ. උදාහරණයක් වශයෙන් අපිට ගෙදර කන්න බොන්න තියෙනවා නම් එළිය යන්න දෙයක් නැහැ ගෙදරම සියල්ල තියෙනවා. ඒ වගේ තමයි අපේ හිතටත් මේ හිතට සම්පූර්ණයෙන්ම උමනා කරන සතුට සොම්නස ඔක්කොම ටික මේ අරමුණ තුළම තියෙනවා නම් එයාට වෙනින් එළියේ අරමුණක් ගිහිලා මේ හොයන්න උමනාවක් නැහැ. එළියට ගියත් අන්න ආයි දැවෙන්න ගන්නවා. ඒ නිසා ඉක්මනටම එයා විසින්ම එනවා. ඒ නිසා මෙතෙන්දී අන්න හිත සමාධිමත් වෙනවා. ඒකාග්‍ර වෙනවා. මෙන්න මේ අරමුණේම ඉන්න පටන් ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධියති. මේ සැප ස්වභාවය නිසාම මේ අරමුණේ දැන් සතුට දනවන නිසාම ප්‍රිය උපදවන නිසාම මේ අරමුණ තුල අන්න හිත ඒකාග්‍ර වෙනවා. මේ හරහා අන්න සමාධි සම්බොජ්ජංගය ආරම්භ කරනවා. නැවත නැවත කිරීම හරහා වර්ධනය වෙනවා. යම් කාලයක් කිරීම හරහා ඔන්න භාවනා පරිපූර්ණින් ගච්ඡති භාවනාව හරහා පරිපූර්ණත්වයට පත් වෙනවා. දැන් මෙහෙම කරද්දී අන්තිමට ඔන්න හොඳට හුස්ම රැල්ල සංසිඳිලා ඔන්න සම්පූර්ණයෙන්ම පස්සද්ද මේ පස්සම් භයං කාය සංඛාරම් කියන වගේ මට්ටමකට එනවා. කායानुපසනාව අග හරියනකොට. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් අපිට අලුතෙන් කරන්න දෙයක් නැහැ. දැන් දිග කොට බලන්නත් බෑ. ආයි මුලැමැදාග බලන්න දෙයක්වත් නැහැ. හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සියුම් වෙලා දැනෙන නොදැනෙන ගානට ගිහිල්ලා. දැන් කරන්න දෙයක් නැහැ. දැන් බොහෝම සුවසේ මේ තැම්පත් වෙච්ච සමාධිමත් වෙච්ච ස්වභාවය දිහා බලාගෙන ඉන්නවා. උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. මුකුත් නොකර බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. අන්න අර සමාහිත වෙච්ච, ඒකාග්‍ර වෙච්ච, තැම්පත් වෙච්ච හිත දිහා සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. මෙයා නිකන් පැත්තකට වෙලා දැන් ඒ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. කරන්න දැන් දෙයක් නැහැ. උපේක්ෂාවෙන් බලා සිටීමක් පමණයි. ඒ හරහා මොකද වෙන්නේ? උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. අන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් වඩන්න පටන් ගන්නවා. දැන් මෙතෙන්දී එක එක දේවල් කරන්න ගියොත් හයියෙන් හුස්ම ගන්න ගියොත් උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කියනවා තැම්පත් වුණා තැම්පත් වෙන දීලා පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්න. එතෙන්දී අන්න උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙන්න පටන් ගන්නවා. මේක නැවත නැවත කරනවා අන්න උපේක්ඛා සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. මේක නැවත නැවත කරලා සෑහෙන කාලයක් ගියාම අන්න උපේක්ඛා සම්බොජ්ජංගේ මේ භාවනාව හරහා පරිපූර්ණත්වයටපත් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ එතකොට මේ කායानुපස්සනාව හරහා සතර මේ බොජ්ජංග ධර්ම 7 වැඩෙන ආකාරය පැහැදිලි කරලා දෙනවා. ඉතින් මෙතෙන්දි තවත් පැත්තක් ඕනනම් මතක් කරගන්න පුළුවන්. බොජ්ජංග සංයුක්තයේ සංයුක්ත නිකායේ එනවා අග්ගි සූත්‍රය කියලා සූත්‍රයක්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා දැන් මේ බොජ්ජංග 7න් තුනක් වඩන්න ඕන යම් යම් කාල පරිච්ඡේද ටිකක් පෙන්ලා දීලා තිනවා. තව තුනක් වඩන්න ඕන යම් යම් කාල පරිච්ඡේද පෙන්ලා දීලා තිනවා. හැබැයි එකක් නිරන්තරයෙන්ම වඩන්න කියලාත් කියනවා. ඊටාම් වටනා තැනක් මෙතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යම් වෙලාවක හිත බොහොම ලීන වෙලා, කම්මැලි වෙලා, නිකන් මේ බිමට බහැලා බොහොම කඩන් වැටලා තියෙනවා නම් අන්න ඒ වෙලාවේදී බුදුන් වහන්සේ කියන මේ ධම්මවිචේ පැත්ත වැඩියෙන් දියුණු කරන්න. වීරිය පැත්ත වැඩියෙන් දියුණු කරන්න. ප්‍රීතිය පැත්ත වැඩියෙන් දියුණු කරන්න. ඒ වෙලාවට යන්න එපා පස්සද්ධි පැත්ත දියුණු කරන්නවත් සමාධි පැත්ත දියුණු කරන්නවත් උපේක්ඛා පැත්ත දියුණු කරන්නවත් අර තුන ගන්න යන්න එපා. ඒ වෙනුවට ධම්මවිචේ පැත්ත දියුණු කරන්න. වීරය පැත්ත දියුණු කරන්න, ප්‍රීතිය පැත්ත දියුණු කරන්න. අන්න ඒ තුනෙන් තමයි නැවතත් අර ලීන වෙච්ච, කම්මැලි වෙච්ච හිත ඔසවලා තියන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා යම් වෙලාවක හිතෙන් විසිරෙන ගතියක් තියෙනවා. හිත දැන් එක තැන ඉන්න අමාරු ගතියක් තියෙනවා. දඟලන ගතියක් තියෙනවා. ඒ වෙලාවට බුදුරජාන් වහන්සේ කියන අන්න පස්සද්ධිය දිනු කරන්න. සමාධිය දිනු කරන්න, උපේක්ෂාව දිනු කරන්න. ඒ වෙලාවට යන්න එපා අර වැඩි වැඩි දේවල් හොයන්න. ඒ වෙලාවට ධම්මවිචේ දිනු කරන්න යන්න එපා. ඒ වෙලාවට වීරිය දිනු කරන්න යන්න එපා. ඒ වෙලාවට ප්‍රීතිය දිනු කරන්න යන්න එපා. දැන් අපි මේක කායනුපසනාවට යොදලා බැලුවොත් අපි තුම අපේ හිත දැන් අර සමාධිමත් භාවයේ ඉන්නෝ. ඉන්නකොට ඔන්න ටිකක් හිත නින්දට වැටෙනවා වගේ තේරෙනවා. අන්න ලීන වේගන යන්නේ. හිත මලානික වේගන යන්නේ. අන්න ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් ආයි අනිත් පැත්තට දාගන්න වෙනවා. අන්න ධම්ම විචයත් දැන් හොයන්න වෙනවා. මේක පොඩ්ඩක් සොයනාසුලුව සියුම් හුස්මක් තියෙනවද කියලා බලන්න වෙනවා. අන්න ධම්ම විචේ පොඩ්ඩක් අවසලා දුන්නා. ඊළඟට වීරය නම්වන්න වෙනවා. දැන් මොකද වීරය ඕන්ට වඩා අඩු වෙන්න ගියොත් නින්දට වැටෙනවා. ඒ හින්දා එතෙන්ද වීරය ආයෙත් නම්වල ගන්න වෙනවා. ආයෙත් හිතට සතුටක් දනවල ගන්න වෙනවා. ඊළඟට අපි හිතමු අපි මේ කටයුත්ත කරද්දී අනවශ්‍ය වීරයක් යෙදීම නිසා ඔන්න හිත විසිරෙන්න ගත්තා. එතෙන්ද යන්න හිත තැම්පත් කරන්න වෙනවා. හිතට සමාධිමත් වෙන්න ඉඩ දෙන්න වෙනවා. ආයෙත් මුකුත් නොකර ඉන්නවා. වැඩි වැඩ කරන්න යන්න නැතුව පොඩ්ඩක් එයාට තැම්පත් වෙන ආයෙ ඉඩ දෙනවා. අන්න පස්සද්ධි පැත්ත සමාධි උපේක්ඛා පැත්ත අන්න වර්ධනය වෙන්න ඉඩ දෙනවා. එතකොට පින්වත්නි සතිය තති සම්බොජ්ජංගේ කොයිලාද වඩන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා සතිකෝ අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි මේ සති සම්බොජ්ජංගය සියලු තැන්හිම වඩන්න සුදුසුයි කියලා මම දේශනා කරනවා. අන්න සතියෙන් තමයි මේ සියල්ල පෙන්ලා දෙන්නේ. කොයි වෙලාවද දැන් හිත විසිරෙන පැත්තට බර වෙන්නේ. අන්න ඒ වෙලාවේදී තමයි පස්සද්ධි පැත්ත, සමාධි පැත්ත, උපේක්ඛා පැත්ත වර්ධනය කරලා ගන්න තියෙන්නේ. කොයි වෙලාවද මේ හිත ලීන වෙන්න යන්නේ? අන්න සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ. අන්න එතකොට තමයි අර ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ වඩන්න තියෙන්නේ. අර අනිත් තුන නොවඩා ඉන්න තියෙන්නේ. අන්න සතියෙන් තමයි එතකොට මේ කොහෙටද මේ පැත්ත දැන් හිත හැසිරෙන්නේ කියලා පෙන්ලා දෙන්නේ. ඒ නිසා සති සම්බොජ්ජංගය හැම තිස්සම ඉස්සරහින් තියාගන්න කියලා කියනවා. එතකොට තවත් අපිට ඕන්නම් හිතලා බලන්න තව තියෙන පැත්තක් තමයි අපි සමහරලාට මේ කය හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට සමහරලාට අපේ සිහිය මේ හුස්ම රැල්ලට විතරනේ මුළු කයටමත් යොමු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි මේ කයේ හොඳට හිත තියන් ඉන්නකොට අපිට මේ බාහිර සද්ද ගැනත් හොඳ අවදියෙන් ඉන්නේ. අන්න බාහිරට හිත සතිමත් භාවය යොමු වෙන අවස්ථාවකුත් තියෙනවා. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ තවත් සූත්‍රයක පෙන්ලා දෙනවා බොජ්ජංග සංයුත්තේම පරියාය සූත්‍රය කියලා නමින් එදින්ද බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ විදිහට අජ්ජත් බහිද්දා වශයෙන් මේ තියෙන බෙහෙදේ හරහා බොජ්ජංග 7 14ක් බවට පත් වෙනවා. දෙකෙන් වැඩි වෙලා 14ක් බවට පත් වෙනවා. එතකොට මේ අජ්ජත් ස්වභාවය තුළ ඇතුළත පවතිනකොට ඇතුළත සිහිය පිහිටනකොට අජ්ජත් වශයෙන් සති සම්බොජ්ජංගේ වැඩෙනවා. බහිත් මේ එළියේ හොඳට ගැන අවධානයෙන් ඉතන පැවැත්වීම හරහා සිහියෙන් සිටීම හරහා අන්න එතෙන්දී බහිද්දා වශයෙන් සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඉතින් ওই විදිහටමයි ඉතිරි සම්බොජ්ජංග ගැනත් කියන්නේ. ඒ නිසා මේ ආධ්‍යාත්මික බාහිර ભેදය හරහා බොජ්ජංග 14ක් බවට පත් වෙනවා. එතකොට මේ හරහා අපිට තේරුම් ගන්න තියෙන්නේ එතකොට දැන් මේ කායानुපස්සනාව හරහා අපිට මේ බොජ්ජංග 7 දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඒතර කොහොමද අපි වේදනානුපස්සනාව හරහා බොජ්ජංග හත දියුණු කරන්නේ? දැන් වේදනානුපස්සනාවදී අපිට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඔන්න පියවර හතරක්. මොනවාද පියවර හතර වෙන්නේ? පීතිපටි සංවේදී අසසිසාමීති සික්කති. සුඛපටි සංවේදී අසසිසාමීති සික්කති. චිත්ත සංඛාරපටි සංවේදී අසසිසාමීති සික්කති. පස්සම් භයං චිත්ත සංඛාරං අසසිසාමීති සික්කති. ඔන්න පියවර හතරක් පෙන්ලා දෙනවා. දැන් අපි පොඩ්ඩක් ආයෙත් මේ බොජ්ජංග 7 කොහොමද මේ අවස්ථානුකූලව කොහොමද වැඩෙන්නේ කියලා පොඩ්ඩක් පෙළගස්සලා බැලුවොත් මේකේ දැන් ඔන්න ප්‍රීති ස්වභාවයක් ඔන්න හට ගන්නවා. අර විදිහට දැන් කායානුපස්සනාවෙන් හොඳට කය තැම්පත් වෙලා ගියා. අපි දැන් ඒ ස්වභාවය තුළ තැම්පත් භාවයෙන් ඉන්නවා. ඔන්න අපි හිතමු ඇඟ නිකන් කිලිපොලා යනවා. ඉතින් අපි ඒ දිහා අවධානයෙන් ඉන්නේ. අවධානයෙන් ඉඳීම හරහාම අන්න සති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟ අපි හිතමු අපි ඒ ප්‍රීති ස්වභාවයත් හොඳින් ප්‍රඥාවෙන් බලනවා. දැන් මෙයා මොන වගේද හැසිරෙන්නේ? අපි අර කිව්වේ අනිච්චානුපස්සීව බලනවා වගේ දෙයක් උදාහරණයක් වශයෙන් ගත්තොත්. ඉතින් මේ හොඳට මේ ප්‍රීතිය විමසලා බලන්නේ. ආයි ඒකට ඇලෙන්න ගියොත් ප්‍රීතියක් මේ ධම්මවිචයක් වැඩෙන්නේ නමුත් ඇලෙනවා වෙනුවට බොහොම මධ්‍යස්තව මේ එළඹෙන ප්‍රීතිය දිහා හැසිරෙන ආකාරය, එයා කයේ කොයි කොයි කොයි ප්‍රදේශවලද එයා දැනෙන්නේ කොහොමද මෙයා ඇති වෙන්නේ කොහොමද එයා පැතිරෙන්නේ කොහොමද එයා නැති වෙලා යන්නේ දුර වෙලා යන්නේ කොහොමද කියලා අන්න බොහොම විමසලිමත්ව මේ හටගත්ත ප්‍රීතිය හොඳට අධ්‍යයනය කරනවා මෙන්න මේ කායानुපසන මේ වේදනානුපසනා කොටසෙදිත් අන්නේ හරහා හොඳට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා ඒකේ තවත් පැත්තක් අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම වේදනාවක් පහළුණාම දැන් කායික වශයෙන් අපි තුන් යම් ස්ථානයක දැන් යම් නලියන සබාවක් පහළ වෙලා එතෙන්දී අපි හොඳට එතනට අපේ අවධානය යොමු කරනවා. ඒ අරමුණ ගැන හොඳට දැනුවත් අන්න එතන ඒ අරමුණ ගැන දැනුවත් හරහා අන්න ඒ අරමුණයි දැන් අපේ ඇස් ඉදිරිපිට තියෙන්නේ. නැත්නම් අපේ සතියට ලක් වෙලා තියෙන්නේ. අන්න සති සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ඒ වගේම ඒ අරමුණ දැන් අපි හොඳට විමසලා බලනවා. උදාහරණයක් වශයෙන් අපිට මුලින් වේදනාවක් තනි ඒකකයක් වශයෙන් දැනෙන්න පුළුවන්. නමුත් අපි මේක හොඳට විමසලා බලන්න බලන්න තමයි මේක මේ තනි ඒකකයක් නෙමෙයි මෙතන වේදනා රසක් තියෙනවා කියලා අපිට තේරෙන්න ගන්න. අර බුදුරජාන් වහන්සේ දීපු උපමාවත් මතක් කරගත්තොත් දැන් කල්පනා කරන්න අපි නිකන් ඈත ඉඳන් වැස්සක් වහිනකොට ජලාශය අධ්‍යා බැලුවොත් අපිට තේරෙන්නේ මෙතන මොකක්ද ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ කියලා. නමුත් අපි හොඳට විමසිල්ලෙන් බැලුවොත් අන්න තේරෙනවා මේ එක වැහි බිඳුවක් ගානේ අන්න දී බිබුලක් හට ගන්නවා නැතිලා යනවා. එක වැහි බිඳුවක් ගානේ ආයේ දිය බූලක් හට ගන්නව නැතිලා යනවා. අන්න ඒ වගේ දැක්මක් අපිට දැක ගන්න හම්බෙන්නේ ඊටාම සූක්ෂමව මේ වේදනාව දිහා බැලුවහම. එතකොට මේ වේදනාව දිහා ඊටාම සූක්ෂම බැලීම තුලින් එයාගේ අර විස්තර අපිට දැක ගන්න පුළුවන්. එතකොට අපි ඕනම වෙලාවක විස්තර බලනවා නම් ලං වෙලා බලනවා නම් අන්න ඒ හරහා මෙන්න මේ ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට මේ කටයුත්ත කරන්න බැහැ වීරයක් නැතුව. මේක මලානික වෙලා ඔහේ ඕනාවට පාට මේක කරන්න බෑ. මේකට ලොකු උනන්දුවක් ඇති කරගන්න වෙනවා. අන්න ඒ හරහා අන්න වීර සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් මේ කටයුත්ත හොඳට දැන් හිත විසින්ම කැමැත්තෙන්ම කරනවා නම් අන්න ප්‍රීතියක්, निराமிස ප්‍රීතියක් දැන් එයා අත්දකිනවා. මේ කටයුත්තේ නැත්නම් මේ ස්වභාවයේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක දැක ඉඳීමේ පවා අමුතුම මේ निराமிස ප්‍රීතියක් ඒක බුදුරජාන් වහන්සේ කියනවා නික අමානුෂික රතියක් කියලා. අමානුෂික වූ ප්‍රීතියක් අත්දකින්නවා කියලා කියනවා. ඔය උදේ වය බලන අවස්ථාවක් වලදී අවස්ථාවන්හිදී ඒ වගේ निराமிස ප්‍රීතියක් අමා මේ අමානුෂික වූ ප්‍රීතියක් යෝගාවචරයට අත්දහ ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා මේ දේවල් බොහොම සියුම්ම හොඳින් අධ්‍යයනය කරමින් හොඳින් නිරීක්ෂණය කරමින් දැකගනිමින් ඉන්න අවස්ථාවේදී අන්න වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා අන්න ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. निराமிස ප්‍රීතියක් වැඩෙනවා. මේ දේ අන්න ප්‍රීතිය හරහා ඔන්න කය සැහැල්ලු වෙනවා හිත සැහැල්ලු වෙනවා පස්සදි සම්බොජ්ජංගයක් වැඩෙනවා දැන් උදාහරණයක් වශයෙන් අර ප්‍රීති ස්වභාවය දැන් අපි දැන් නැති වෙලා ගියා. දැන් මොකක්වත් තාම ආවේ නැහැ. අපි බොහොම සංසුන් වෙලා ඉන්නවා. ඒ ඒ වෙලාවේදී අන්න හිතේ හිත ඒකාග්‍ර වෙන්න ගන්නවා. හිත කය තුලම තැම්පත් වෙන්න ගන්නවා. කය සැහැල්ලු වෙන්න ගන්නවා. අන්නේ හරහා පස්සද්ධි සම්බොජ්ජංගයක් කඩෙනවා. කය සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. ඉතින් හිතට විසිරෙන්න නොදී කය තුලම මේ ප්‍රීති ස්වභාවයන් තුලම වේදනාවම අරමුණු කරගනිමින් ඉන්න ඉන්න අන්න ඒ තුල හිත තැම්පත් වෙනවා. ඒ තුල හිත ඒකාග්‍ර වෙනවා සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. දැන් පින්වත්නි අපි ඒකෙම තවත් එහාට ගියොත් බුදුරජාන් වහන්සේ කියනොස් සුඛපටි සංවේදී අස්සසි සාමිදි සික්කති මේ කායික වශයෙන් සෝයක් දැනීම ඒ එතනදිත් ඒක අතකින් අපිට එතන පීතියක් සබහායක් කියලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පස්සද්ධි සම්බොජ්ජංගයක්, සමාධි සම්බොජ්ජංගයක් කියලා ගන්න පුළුවන්. ඒ වගේමයි ඒකේ තවත් එහාට ගියාම පස්සම් භයං චිත්ත සංඛාරං අසසෙසාමිති සික්කති යන්න මේ සියලුම චිත්ත සංඛාරයන් වේදනාවන් සංඥාවන් සියල්ල දැන් සමනයටපත් වෙලා. දැන් රැලි රැලි එන්නෙත් නෑ, ඇඟ කිලපලා යන්නෙත් නෑ. අර ආපු වේදනා ස්වභාවයන් අන්න තැම්පත් වෙලා, සමනයටපත් වෙලා. අන්නේ සමණයට පච්චිත ස්වභාවය තුල නිසල්මනේ ඉන්නවා. මුකුත් නොකර ඉන්නවා. සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. මේ සියන සිත් මේ தත්ත්වය දිහා පැත්තකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉන්න මධ්‍යස්තව බලාගෙන ඉන්න. අන්න ඒ හරහා උපේක්ඛා සම්බොජ්ජංගය වැඩෙනවා. ඔකට ලස්සන උපමාවක් දීලා තිනවා අටුවාවේ. ඒකෙදී උපමාවක් දෙනවා හරියට ඒ කාලේ අපි හිතමු මේ කාලෙත් තියෙනවා අශ්ව රථයක් පදවනවා අශ්වයව අපි තුන් 8 දිනක් විතර දාලා. දැන් මේ අශ්වය 8 දෙනාම එක එක වේගෙන් දිව්වොත් මේ අශ්ව රථය කැස්සෙනවා මේක අරගෙන යන්න බෑ. ඉතින් ඒ ඒ වෙලාවේදී අන්න අශ්ව රථය පදවන්න එයා එතකොට ඒ වමනා අශ්වයාට ඉතින් යම් සංඥාවක් දීලා එයාව ඉක්මන් කරනවා නැත්නම් එයාට පොඩ්ඩක් හිමින් දුවන්න කියලා සංඥාවක් දෙනවා. අපි මේ 8 දෙනාම සමාන වේගෙන් දුවනවා නම් දැන් මේ පදවන්නට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මොකක්වත් කරන්න දෙයක් නැහැ. මොකද අට දෙනාම ඌමනා ඒ નિયમિત වේගයේ පවත්වා ගනිමින් තමයි යන්නේ. අට දෙනාම සමාන වේගෙන් දුවනවා. එතෙන්දී යාට කරන්න දෙයක් නැහැ. යාට තියෙන්නේ බොහොම මේ කටයුත්ත දිහා යන්න ඇරලා ඉන්නයි තියෙන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ උපේක්ඛාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතෙන්දිත් දැන් අන්න වේදනාව සියල්ල සමනයටපත් වුණා. ඒ සමනයටපත් වෙච්ච ස්වභාවය දිහා මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඒ හරහා උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙනවා. දැන් අපි මෙතනම අපි හිතමු ආයෙත් පොඩ්ඩක් සතියෙන් දැන් පෙන්ලා දෙනවා. ඔන්න මේ දේවල් සමනයටපත් වෙන්න ගියාම දන්නේම නෑ ඔන්න නිින්ද යනවා. එතකොට සතියෙන් පෙන්ලා යනවා දැන් මේ ඕන්ට වඩා වීරය අඩු වෙලා තියෙන්නේ. දැන් නම් ඔන්න හිත කම්මැලි වෙලා. දැන් නම් ඔන්න හිත සම්පූර්ණයෙන් නිින්දට වැටෙන්නයි යන්නේ. කියලා අන්න සතියෙන් පෙන්ලා දෙනවා. අන්න ඒ වෙලාවේදී පොඩ්ඩක් ආයෙත් හිත අවදිමත් කරගන්න වෙනවා. ආයෙත් හිතේ උද්‍යෝගයක් ඇති කරගන්න වෙනවා. හිත ආයෙත් ඔසවලා තියන්න වෙනවා. අන්න වීරය සම්බොජ්ජංගේ වඩන්න වෙනවා. අන්න ප්‍රීති සම්බොජ්ජංගයක් ආයිත් මතු කරගන්න වෙනවා. ආයි ධම්මවිචේ සම්බොජ්ජංගයක් වඩන්න වෙනවා. ඒ ඒ එතෙන්දී පස්සද්දි සමාධි උපේක්ඛා කියන එක වැඩින වඩන එක සුදුසු නැහැ. අන්න ඒක අපිට ආයිත් අර බුදුරජාන් වහන්සේ පෙන්ලා දීපු අග්ගි සූත්‍රය හරහා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි තවත් අවස්ථාවකදී අපි හිතමු මේක විසිරෙන්න ගන්නවා. එතෙන්දී අන්න මේවා බලනවා වෙනුවට පොඩ්ඩක් නොබලා ඉන්නවා. හිතන්න අපි දේවල් ඕන්ට වඩා හාරලා උසල බලන්න ගියාම ඔන්න හිත විසිරෙන්න ගත්තා. එපා වෙන්න ගත්තා. ඒ වෙලාවේ පොඩ්ඩක් නිකන් ඉන්නවා. පොඩ්ඩක් තැම්පත් වෙන්න ඉඩ දෙනවා. ආයෙත් අන්න පස්ස අධිපැත්තක් වැඩෙනවා. ආයෙ සමාධිමත් වෙනවා, තැම්පත් වෙනවා, උපේක්ෂාවට යනවා. ඒ හරහා ඔන්න තැම්පත් කරගත්තා. ඉතින් මේ නිසා මේ කටයුත්ත දිහා සතියෙන් තමයි පෙන්ලා දෙන්න මේ පැත්තට දැන් යන්න ඕනේ, මේ පැත්තටද යන්න ඕනේ. ඒතකොට සතියෙන් පෙන්ලා දෙන ස්වභාවය දිහා අනුව අපිට ඒ ඒ අවස්ථා අනුකූලව තීරණය ගන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි බැලුවොත් චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව හරහා චිත්තානුපස්සනාව කෙනෙක් වඩනකොට කොහොමද දැන් බොජ්ජංග හත දියුණු වෙන්නේ? දැන් ඔන්න කය හොඳට තැම්පත් වෙලා අපි හිතමු ඔන්න දැන් වේදනාවනු සමනයටපත් වෙලා දැන් ඔන්න හිමීට හිත දිහා බලනවා. හිත දිහා බලද්දී ඔන්න අපි හිතමු හිතේ සිතුවිලි ටිකක් ආවා කියලා. දැන් ඔන්න හැම සිතුවිල්ලක් ගානේ දැනුවත් වෙනවා. දැන් අපිට ඉස්සෙල්ලා නම් එහෙම හැකියාවක් තිබුණේ නැහැ. එන එන සිතුවිලි හැම එකකටම අනුව අපි එහෙට දුවනවා, මෙහෙට දුවනවා, එහෙට පයින්නවා, මෙහෙට පයින්නවා. හිත කියන දේ අපි කරනවා. හිතේ වහලෙන් බවටපත් වෙලා අපි මේ සිතුවිලි සියල්ලම මගේ කරගෙන ජීවත් වෙනවා. දැන් මේ කතා කරන්නේ එහෙම අවස්ථාවක් නෙමෙයි. දැන් සතිමත්ව සිතුවිලි දිහා බලනවා. දැන් දැනුවත් භාවයේ එකක්, ඒ සිතුවිලි නිරීක්ෂණය කරන ස්වභාවයේ එකක්, සිතුවිලි තවත් එකක්. අන්න වගේ මේ අතර දැන් එක්තරා අන්දමක දුරස්ත භාවයක් ඇති වෙලා. සිතුවිල්ල දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් හැකියාවක්. දැන් මෙන්න මෙතන හොඳට මේ ඒ ධර්මතාවයේ දිහා දැන් මේ සිතුවිලි කියන ධර්මතාවයේ දිහා කෙනෙක් බලනවා නම් අන්න ඒ තුලින් අපිට සති මේ බොජ්ජංගයක් දියුණු වෙනවා. ඊළඟට අපි හිතමු දැන් මෙතන අපි තේරුම් ගන්නවා මේක මේ එක සිතුවිල්ලක් එනවා ඔන්න එයා යනවා. ආයෙත් තව සිතුවිල්ලක් එනවා ආයෙ යනවා. දැන් මේ පරීක්ෂාකාරී බැලීම නිසයි මේක වැටහෙන්නේ. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. අපි තමු ඒ වෙනුවට අපි මේ සිතුවිල්ලේ ඇතුලේ තියෙන කෙලෙස් ස්වභාවය හඳුනගන්න. ආ මේක නම් ඇවිල්ලා තියෙන්නේ තණ්හාව නිසා. මේක ඇවිල්ලා තියෙන්නේ මාන්නේ හරහා. මේක ඇවිල්ලා තියෙන්නේ නිකන් අපි දෙමු උද්දච්චයක් කරහා. අන්න අපි කෙලෙස් ස්වභාවය පොඩ්ඩක් තේරුම් ගන්නවා. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට අපි දැන් මේ කටයුත්ත ඔහේ කරද්දී ඔසවලා දෙන්න වෙනවා. දැන් මේ හිත සමහරලාවට මලානික වෙනවා. ඉතින් මේක නැවතත් ඉතින් කරන්න ඕනේ. ආයි මේ හිත දිහා දවසක් බොණ්ඩක් බලලා වැඩක් නැහැ. මේ විනාඩියක් බලලා හරියන්නේ නැහැ. මේක නැවත නැවත කරන්න වෙනවා. උදේ නැගිටලා ඉඳන් රෑ නිින්දට යනකම් හිතගෙන අවධානයෙන් ඉන්න වෙනවා. අන්න විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. මොකද මේ කටයුත්ත මේ හිතින් එන කෙලෙස් වලින් නෙමෙයි ඇත්තටම තල්ලුව දෙන්නේ. මේකට අපේ ඒ ධර්මයක් අහලා කල්යාණ මිත්‍ර ඇසුරක් ලබලා බණ අහලා බුද්ධ වචනයට අහුම්කම් දීලා මේ ගැන කරන්න ඕනේ කියන උනන්දුවක් ඇති කරගෙන සංසාර බිය ඇති කරගෙන තමයි තල්ලු වෙන්නේ. අන්නේ තල්ලුව අන්න වීරිය සම්බොජ්ජංගයට උදව් වෙනවා. ඊළඟට අපි තුමු දැන් හොඳට වැඩේ කරගෙන යනවා. අන්න ඒ හරහා දැන් කොයි තරම්නම් මේ සිතුවිලි එනවා යනවා එනවා යනවා දැන් එකකරවත් පැටලෙන්නේ නැහැ. අන්න වැඩේ හොඳට යනවා නිරාමිස ප්‍රීතියක් ඔන්න පහළ වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. අපි හිතමු දැන් මේ එක සිතුවිල්ලකටත් පැටළුනේ නැහැ. දැන් මේ සිතුවිලි ටික නිකන් දුර්වල වෙලා, බොඳ වෙලා, දිය වෙලා යනවා. දැන් කෙලස් වලින් දැන් බලපෑමක් නැහැ. නීවරණ දැන් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා. අන්න කය බොහෝම සැහැල්ලුයි, හිත බොහෝම සැහැල්ලුයි. පස්සද්ධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. දැන් හිත තුලම හිත සමාධිමත් වෙනවා. ආයි දැන් වෙන අරමුණක් නැහැ. ඕනේ නම් ඉතින් අපිට හිතන්න පුළුවන් යම් සිතුවිල්ලක් තුළ එත සමාධිමත් කරනවා කියලා. එතෙන් දිනුවත් සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. අපි ඒ වෙනකොට හිතමු දැන් මේ සිතුවිලි ටික ඔක්කොම පහව ගියා. ඒ දැන් හුදු දැනුවත් භාවයේ තුල දැන් හිත පවත්වනවා. දැන් කයත් තැම්පත් වෙලා වේදනාවන් තැම්පත් වෙලා සංඥාවන් පහව ගිහිල්ලා ආපු සිතුවිලි ටිකත් දැන් අයින් වෙලා. දැන් හිත සම්පූර්ණයෙන්ම තැම්පත්. සම්පූර්ණයෙන්ම නිශ්චලයි. අන්න හිතේ පස්සද්ධි සම්බොජ්ජංගයක් වැඩෙනවා සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. මොකද හිත සමාධිමත් වෙනවා ඒ තුලම නැවත නැවතමක විනාඩිය 2 5 10 20 ටික ටික ටික ටික දැන් මේක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අන්න සමාධියක් වැඩෙනවා. සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට පින්වත්නි මේ වෙලාවේදී දැන් මොකද කරන්නේ? උතෙන්ට අපි හුඟක් වෙලාවට එනවා. ඒ කියන්නේ හුඟක් යෝගීන්ට මේ මට්ටමට ආවට පස්සේ කරන්න තියෙන අමාරුම වැඩේ තමයි මුකුත් නොකර ඉන්න එක. මොකද දැන් කායික වශයෙන් තැම්පත් වෙලා වේදනා වශයෙන් තැම්පත් වෙලා සිතේලි වශයෙන්ුත් දැන් සියල්ල පහව ගිහලා හුදු දැනුවත් භාවයක් තියෙනවා අවදිමත් භාවයක් තියෙනවා සතිමත් භාවයක් තියෙනවා මුකුත් නොකර ඉඳීමේ ප්‍රශ්නයකුත් තියෙනවා ඉතින් මුකුත් කරන්න ගියොත් උපේක්ඛාව වැඩෙන්නේ නැහැ අපි මුකුත් නොකර දැන් මේ හොඳින් තැම්පත් වෙලා තියෙන ස්වභාවය තුල ඉන්න හැරියොත් මුකුත් නොකර හොඳට තැම්පත්ව මධ්‍යස්තව එන දේ දිහා බලාගෙන හිටියොත් වෙන දේ දිහා බලාගෙන හිටියොත් අන්න උපේක්ඛා සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. එතකොට අපිට අවස්ථාව තියෙනවා එතකොට මේ චිත්තානුපස්සනාව හරහාත් බොජ්ජංග හත දියුණු කරගන්න. අපි හිතමු ධම්මානුපස්සනාව හරහා කොහොමද එතකොට බොජ්ජංග හත වැඩෙන්නේ? එතකොට අනිච්චානුපස්සනාවක් කරන්න නම් අනිවාර්යෙන්ම එතකොට මේ හොඳක් හොඳට අරමුණක් නිරීක්ෂණය කරන්න වෙනවා. අරමුණක් තුල හොඳට සිහිය පිහිටවන්න වෙනවා. අනිවාර්යයෙන්ම අන්න සති සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට මේකේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක ගන්න වෙනවා. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට අපි හිතමු අ මේක නැවත නැවත කරන්න. සිය දහස්වර කරන්න. අන්න වීරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට අපි හිතමු මේ දේ දිහා බොහොම මධ්‍යස්තව දැන් බලනවා. අන්න විරාගීව දැන් මේ දේ දිහා බලනවා. එක අතකින් ඉතින් පස්සද්ධියක් වැඩෙනවා කියන්න බුණා දැන් කය සැහැල්ලුයි. මොකද දැන් ඉස්සෙල්ලා වගේ එන සිතුවිලි බරක් කරගත්තේ නැහැ. දැන් හිත සැහැල්ලු වෙලා. දැන් දේවල් එක ඈතින් ඈතට වගේ තමයි පේන්නේ. අනුන්ගේ සිතුවිලි වගේ බලන්නේ. කය දිහා බලනවා අනුන්ගේ කය දිහා බලනවා වගේ. වේදනාවන් දිහා බලනවා අනුන්ගේ වේදනාවන් දිහා බලනවා වගේ. සිත දිහා බලනවා අනුන්ගේ හිතත් දිහා බලනවා වගේ. එතකොට අන්න හරි සැහැල්ලුවක් පැටලිච්ච නැති ගතියක් නිදහස් බවක් තමයි තියෙන්නේ. අපි පැටලිලා නැහැ. මගේ කරගෙන නැහැ. දැඩිව ග්‍රහණය කරගෙන නැහැ. අන්න පස්සද්ධියක් සැහැල්ලුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හරහා අන්න හිත තව ඒකාග්‍ර වෙනවා. ඒ හරහා තව හිත තැම්පත් වෙනවා. නිශ්චල වෙනවා. තව තව පැහැදිලි වෙනවා. අන්න හිතේ සමාධිමත් භාවය දියුණු වෙනවා. දැන් මේ සමාධිමත් භාවය දියුණු වෙන්නේ ගැඹුරින් පැත්තක් ගත්තොත් අර අපි හිතමු විමෝචයන් චිත්තම් වගේ මට්ටමක් ගත්තොත් හිත දැන් සම්පූර්ණයෙන්ම අරමුණු වලින් අපි නිදහස් කරගත්තා නම් දැන් මේ සමාධිමත් භාවය එතෙන්දි දිනු වෙන්නේ අරමුණක් කරහා නෙමෙයි අරමුණක් නොමැති ස්වභාවයක් කරහා අපි මුලදී නම් කායනුපස්සනාවදී ඔන්න අපි අරමුණක් එක්ක හිත මේ සමාධිමත් කළා වේදනාවක් එක්ක සමාධිමත් කළා චිත්තානුපස්සනාවදී ඕන්නම් අපිට සිතුවිල්ලක් එක්ක සමාධිමත් කරා. නමුත් විපස්සනාදී විශේෂයෙන්ම අපි තුමු සිතුවිලි ටිකත් අයින් වෙලා අපි හිත හුදු දැනුවත් භාවයක් තුළ ඉන්නවා නම් එතෙන්දී අරමුණක් අවශ්‍ය නැහැ. අරමුණක් නැති ස්වභාවයක් තුළ පවාන්න හිත සමාධිමත් වෙනවා. සාමාන්‍යයෙන් අනිමිත්ත සමාධියක්, ශුන්්‍යත සමාධියක්, අපන්හිත සමාධියක් කියන්නේ අන්න ඒ බඳු සමාධි ස්වභාවයන්ට. කියන්නේ අරමුණක් අවශ්‍ය නැහැ දැන් හිතට සමාධිමත් වෙන්න. හිත බොහොම සමාධිමත් භාවක තියෙනවා. නමුත් අරමුණකින් තොරව ඊළඟට අපි හිතමු මේ தત્ත්වය තුළ හිත නැවත නැවත පවත්වන්න පවත්වනන්ද මේ එන දේවල් අතහැරලා දානවා පටිනිසග්ගානුපසනාවක් වෙනවා එන යන දේවල් තමයි තියෙන්නේ හින්දා අතහැරලා දානවා පටිනිසග්ගානුපසනාවක යෙදෙනවා ඒවත් එන යන දේවල් දකින්නවා කියන්නේම සතියක් තියෙනවා ධම්මවිචයක් තියෙනවා ඉතින් ඒ බොජ්ජංග ටික වැඩෙනවා ඉතින් ඒ ඔක්කොම ටික ගිල්ලා අපි හිතමු හුදු සමාහිත භාවයක් සමාධිමත් භාවයක් විතරක් නම් තියෙන්නේ ඒ තුළ බොහොම උපේක්ෂාවෙන් ඉන්න උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙනවා ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ආකාරයට යම්ස කෙනෙක් කායानुපස්සනාව හොඳින් වඩනවා නම් ඒ හරහාත් බොජ්ජංග හත දියුණු වෙනවා. ඒ වගේමයි යම්ස කෙනෙක් වේදනානුපස්සනාව වඩනවා නම් ඒ හරහාත් බොජ්ජංග හත දියුණු වෙනවා. චිත්තානුපස්සනාව වඩනවා නම් ඒ හරහාත් බොජ්ජංග හත දියුණු වෙනවා. අපි තවත් පැත්තකින් ධම්මානුපස්සනාව ගැන පොඩ්ඩක් සතිපට්ඨාන සූත්‍රයට අනුකූලව පොඩ්ඩක් විමසලා බැලුවොත් එතෙන් දෙනවා අපි හිතමු නීවරණ හඳුන ගන්නවා. නීවරණ පබ්බයක් කියලා එනවා. නීවරණ හඳුනා ගන්නවා. කෙනෙක් නීවරණයක් නීවරණයක් වශයෙන් හඳුනා ගන්නවා. හිතමු රාගේ රාගේ වශයෙන් තේරුම් ගන්නවා. ද්වේෂය ද්වේෂය වශයෙන් තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ රාගේ රාගේ වශයෙන් තේරුම් ගැනීම එහෙම නැත්නම් ලෝභය ලෝභය වශයෙන් තේරුම් ගැනීම ද්වේෂය ද්වේෂය වශයෙන් තේරුම් ගැනීම මහණෙනි ධහමයේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක්. මේක මේ කිසිසේත්ම ලැජ්ජාවිත ස්වභාවයක් නෙමෙයි. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ එක අතකින් කෙලෙස් වලට පහර දෙන්න. අපි කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනගන්නේ නැතුව කෙලෙස් දුර්වල කරන්න හැකියාවක් නැහැ. හොරා හොරා වශයෙන් හඳුනගත්තේ නැත්නම් හොරාව අල්ලගන්න බෑ. අපි හොරාව තමන්ගේ පුතා කියලා හිතාගත්තොත් ඉතින් ඔක්කොම විනාසයි. ඒ වගේ තමයි කෙලස් කෙලස් වශයෙන් හඳුනා ගැනීම බුදුරජාන් වහන්සේ කියනවා අන්නේ ඒක මේ ධහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක්. එනිසා යම් කෙනෙක් ඒ කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගනිද්දිමන්න ධම්මවිචයක් තියෙනවා. එයා නිවැරදි වැටහීමක් ඇති කරගන්නේ. ධම්මවිචයක් තියෙනවා. එතකොට සමහරවිට මේ කෙලෙස් එනවා කෙලවරක් නැහැ. තාමත් බලනවා බලනවා අවුරුදු ගණන් භාවනා කරනවා තාමත් ඔන්න රාගෙ තියෙනවා. තාමත් ද්වේෂෙ තියෙනවා. තාමත් කේන්ති යනවා. ඒත් ඉතින් ආයෙත් ඔසවලා තියන්න වෙනවා මේ හිත. කමක් නැහැ. ඉතින් බුදුහාඳුරු කියලා තියෙනවා මේ ආශ්‍රයයන් ඡය වෙන්න කාලයක් යනවා කියලා. තාම ඉතින් වෙලා නැහැ. ඉතින් මොනවද කරන්නේ? තා ඉතින් කරන්න තමයි තියෙන්නේ. දිගට කරන්නයි තියෙන්නේ. අන්න විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. මොකද මෙතෙන්දී සෑහෙන ඉතින් කාලයක් ගත වේවි. අපි ඕක ඕනම් හෙට සාකච්ඡා කරමු ටිකක්. එතකොට අන්න ඒ හරහා විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. නීවරණ එනවා නැවත නැවත එනවා. හැබැයි ඉතින් පසුබහින් නැතුව සටන කරගෙන යනවා. අන්න වීරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට අපි හිතමු දැන් මේ නීවරණ පහව යනවා. යම් අවස්ථාවක්. අන්න එතන පස්සද්ධියක්. හිත සැහැල්ලු වෙනවා. ඊළඟට නිවරණ පහවීම හරහා මන්න හිත සමාධිමත් වෙනවා සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. සම්පත් වෙලා තියෙනවා නම් දැන් මුකුත් කරන්න දෙයක් නැහැ. දැන් නීවරණත් නැහැ. හිත හොඳට සමාධිමත් වෙලා අන්නේ සමාධිමත් වෙච්ච කෙලසුන්ගෙන් තොර හිත දිහා මධ්‍යස්ථව බලනවා. අන්න උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් තවත් පැති වලින් බුදුරජාණන් වහන්සේ මේක බොජ්ජංග වඩන ආකාරයක් මේ ධම්මේ ධම්මානුපස්සනාවදී පෙන්නනවා. එහෙම නැත්නම් ස්කන්ධයන් වශයෙන් බලලා පෙන්නනවා. ඉතින් අපි ඕනනම් ස්කන්ධයන් ගැනත් මද විමසීමක් කරමු. අපි හිතමු eh, කෙනෙක් eh, හුස්ම රැල්ල දිහා බලනවා. දැන් හුස්ම රැල්ලේ ආ තේරුම් ගන්නවා මේකේ තියෙනවා eh, සිසිල් ස්වභාවයක්. ආස්වාසිය ඔන්න සිසිලක් තියෙනවා. ඒ සිසිල් භාවය හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා හඳුනා ගන්න නම් ඇත්ත වශයෙන්ම මේ හුස්ම රැල්ලට හොඳම හිත සිහිය පිහිටවන්න ඕනේනේ. ඉතින් සති සම්බොජ්ජංගේ තියෙනවා. වැඩෙනවා. හරි දැන් එයා හඳුනා ගන්නවා මේක නම් සිසිල් ප්‍රසආස නම් උණුසුම්. දැන් මේ රූප ධර්මයක් හඳුනාගන්නේ. ආනාපාන සතිය නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මේ උණුසුමක් සිසිලක් හඳුනා ගන්නවා කියන්නේ අන්න රූප රූපස්කන්ධයක් හඳුනාගන්නේ. එතකොට ඒ බඳු රූපස්කන්ධයක් හඳුනා ගැනීම හරහා දැන් මේ ධම්මානුපසනාවක් කතා කරන්නේ. ධම්මානුපසනාවේ යෙදෙන්නේ. රූපස්කන්ධය හඳුනාගන්නේ අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. අපි හිතමු එයා ඕකේ වේදනාව වේදනාව පැත්තක් බලනවා. හිතන්න දැන් මේ හරහා බොහොම උපේක්ෂා වේදනාවක් වැඩෙන්නේ. හැදෙන්නේ, තේරෙන්නේ. අන්න එතනින් ස්කන්ධ ස්කන්ධ පහ දැන් එයා තේරුම් ගන්නෙ. දැන් මෙතන තියෙනවා යම් උපේක්ෂා වේදනාවක් අන්න උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා තේරුම් ගත්තා. අන්න එතනිනුත් අන්න ධම්ම විචයක් වැඩෙනවා. එතනිනුත් සතියක් වැඩෙනවා. අපි හිතමු දැන් එයා එතන තියෙන සංඥා ස්වභාවය තේරුම් ගත්තා. මේක නම් ආස්වාසයක්, මේක ප්‍රස්වාසයක්, මේක ආස්වාසයක්, මේක ප්‍රස්වාසයක්. අන සංඥාතෙන් ගලපගත්තා. අන්න එතනදී එයා තේරුම් ගැනීමක් තම විචයක් වැඩෙනවා. අපි හිතමු ඊළඟට දැන් මේ කටයුත්ත හොඳින් කෙරෙනවා. ඒත් එක්කම අපි තුන් දැන් මේක බලන්න ඕන කියන උමනාවක් තියෙනවා චේතනාවක් තියෙනවා අන්න සංස්කාර ස්කන්ධයක් තියෙන්නේ ඒක තේරුම් ගන්න අන්න එතනත් ධම්මවිචනයක් ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා ඉතින් මේ ආකාරයෙන් අපිට මේ ධම්මානුපස්සනාව හරහා ටික ටික අපිට තේරුම් ගන්න පුළුවන් මේ හැම මේ අනුපස්සනාවක් කරාම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන මෙන්න මේ බොජ්ජංග ධර්මයන් වැඩි එතකොට ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේක විශේෂයෙන් මතු කරලා දෙනවා. එතකොට මේ ආනාපාන සතිය හරහා කායानुපසනාව වඩා ගන්න පුළුවන්, වේදනානුපසනාව වඩා ගන්න පුළුවන්, චිත්තානුපසනාව වඩා ගන්න පුළුවන්, ධම්මානුපසනාව වඩා ගන්න පුළුවන්. කායानुපසනාව වඩද්දී පොඥංග හතම දියුණු වෙනවා. වේදනානුපස්සනාව වඩද්දී පොඥංග 7 දියුණු වෙනවා. චිත්තානුපස්සනාව වඩද්දී පොඥං 7 දියුණු වෙනවා. ධම්මානුපස්සනාව වඩද්දී පොඥං 7 දියුණු වෙනවා. එමුනම් පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ වඩන භාවනාවන් සරල වුණා කියලා මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේකේ ගැඹුරක් නැහැ කියලා. අපේ හිත සරල වුණ තරමට අපේ හිත සමාහිත වුණ තරමට කෙලෙසුන්ගෙන් තොර වුණ තරමට සිත සංසිඳුණ තරමට අපිට ගැඹුරක් දකින්න අවස්ථාව තියෙනවා. හිත ව්‍යාකූල වුණ තරමට තර්ක ඥානයන්ගෙන් ව්‍යාකූල වෙච්ච තරමට ඇතුලේ කතාව වැඩි වෙච්ච තරමට හිත සංකීර්ණ වෙච්ච තරමට මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න අවස්ථාව දුර වෙලා යනවා. එහෙනම් අපිට වර්ධින තැනක් තමයි මේක. හුඟක් වෙලාවට අපේ තර්ක ඥාන වලට අහු වෙන්නේ නැහැ. අපි මේ විදිහටයි බොජ්ජංග වැඩෙන්නේ කියලා. ඒක ඉතින් මේ බුදු කෙනෙක් මේ සර්වඥතා ඥානයකින් දැකලා සම්බුත් මේ සම්බුද්ධත්වයට පත්වලා සර්වඥතා ඥානයකින් දැකලා තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ සරණ යාම තුලින්, ධහම සරණ යාම තුලින් අපිට මෙන්න මේ වාසිය තමයි අත් වෙන්නේ. ඒ නිසා අපි අපේ තියෙන තර්ක ඥාන වෙනුවට භාවනාමය ඥානයක් වඩා ගනිද්දී යන්න තියෙන්නේ මෙන්න මේ පාරෙයි කියලා අපි එහෙනම් ධහමට අනුව තේරුම් ගන්නයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ දේවල් තේරුම් ගැනීම තුළ තමයි අන්න අපි හික්මෙන්න පටන් ගන්නෙ. අපේ තියෙන විවිධාකාර සංඥා ගඩවල් පැත්තක තියලා මේ බුදුහාඳුර මෙන්න මෙහෙමයි වඩන්න කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම වැඩුවොත් තමයි බොජ්ජංග ටික දියුණු වෙන්නේ කියලා අපි තේරුම් ගන්නවා නම් අන්න අපිට විශ්වාසයෙන් යුක්තව මේ කටයුත්තේ දෙන්න පුළුවන්. එමනම් අපි මේ කරුණු තේරුම් අරගෙන මේ ආනාපාන සතිය හරහා සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගෙන බොජ්ජංග ධර්මයන් දිනු කරගෙන අපි හෙට සාකච්ඡා කරලා බලමු කොහොමද විඥා විමුක්ති කියන ඉතිරි ධර්මයනුත් දිනු වෙන්නේ කියලා. අද දින ධර්ම දේශනාවනුත් එතකොට අපි මේ කරගෙන යන භාවනාවට තවදුරටත් ඊටාම පිරිසුදුව මේ භාවනාව තුළින් බොජ්ජංග ධර්මයන් වඩා ගන්න හැටිත් අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.